අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තුන්වෙනි දවසේ එහෙම නැත්නම් තුන්වෙනි දවසේ තුන්වෙනි ධර්ම සාකච්ඡාවට වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි කලින් මතක් කරපු විදිහට අතයේ ක්‍රියාවත් කරපු විදිහට ලිඛිත ප්‍රශ්න වලින් සභාව පටන් අරගන්නවා. ඊට පස්සේ අපි ලැබෙන ඉද ප්‍රස්තාව අනුව සභාවේ ඉන්න අනික් අයට සාකච්ඡා විවෘත කරනවා. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි උපාසක මහත්තයාගෙන් කාර්මිකව ඉල්ලා සිටිමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකේදී ආනාපාන වැඩිීමේදී ඇතුළට ගන්නා හුස්ම රැල්ලටත් පිටත යන්නා වූ හුස්ම රැල්ලටත් සිහිය පිහිටුවා එය නොතේරෙනසේ තුනිය විට ඒ දෙස සෑහෙන වේලාවක් විනාඩි 15ක් පමණ සිහිය පිහිටුවා සිටියෙමි. හොඳට අවදිව සිටි බවක් දැනගතිමි. එම අවස්ථාවේදී ඔබ වහන්සේ දේශනාවේදී පෙන්වා දෙන ලද දහම් කරුණු මෙනෙහි කළෙමි. මෙසේ අවදිව නුවණින් නීවරණ නැති බවත් ධාතුන්ගෙන් පමණකින් සමන්විත කෙනෙක් නැති යමක් පමණක් ඇති බවත් දැනගතිමි. මෙසේ ධම්ම විචය කිරීමෙන් මේ කාලය ගත කිරීමම නිවැරදිදයි පවසන ලෙස යටහත් පහත් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මාර්ගඵල අනුන්සුවත් වේවායි පතමි. එතකොට මේකට වචනයක් යොදලා තියෙනවා ධම්මවිචේ කියලා. ඒ කියන්නේ ධර්මයේ පිළිබඳව විචක්ෂණ ඥානය එහෙම නැත්නම් මීමන්සා නුවණ නැත්නම් විචාර බුද්ධිය කියලා කියනවා. එතකොට මේ විදිහට තමන් ඒ ධම්මවිචේ යෙදিলা ගත කරාට පස්සේ මනසෙට ඇතිවෙච්ච తত্ত্বය පිරිච්ච සන්තුප්තිකර සම්පත්තිකර තත්ත්වයක්ද නැත්නම් සැකයක්ද නැත්නම් හිස්තැනක්ද මොන වගේ දෙයක්ද කියන වචනේ මට හරිය වැදගත් මගේ අදහස ප්‍රකාශ කරන්න ඉස්සල්ලා. තමන් මේ විදිහට මේක නීවරණ නැති තත්ත්වයක් අරමුණක් නැති තත්ත්වයක් කියලා දැනගෙන ඒ පිළිබඳව ඇතිවිචි தત્ත්වයේ පිළිබඳව ධම්මවිචයෙන් ගත කිරීම තමන්ගේ ජීවිතේ සන්තුෂ්තියක් අපි කියන්නේ පිරිච්ච ගතියක් දැනෙනවද? එහෙම නැත්නම් තව මොනවද කරන්න ඕන කියන මේ සැකය දැන් මේ ප්‍රශ්න අහන සැකය එන්න එන්න වැඩි වෙනවා. කැමැතිද ඒකට කවුරු හරි මේ ප්‍රශ්න ලියපෙකන අට උත්තරයක් දෙන්න? එසේමයි ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේදී යම්කිසි ප්‍රීතියක් තිබුණා නමුත් කොයිතරම් දුරට බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ චතුරාර්ය සත්‍ය මේවා කොහොමද දකින්නේ කොයි විදිහටද මට පේන්නේ කියන එක ගැන අවබෝධයක් ලැබුණේ නැහැ එහෙම ඒක නිසා ඒ යන මග මම හරිද නැත්නම් වෙනත් විදිහකට දැකීමක් අවශ්‍යද කියන එක දැනගන්නකම ඒක තීන්දුව වෙන්නේ තමන්ට ලැබෙන සන්තුෂ්තිය මත. ඒක තමන්ට ලැබෙන පිරිච්ච ගතිය මත. ඒකට සම්පත්‍ති කරගතිය කියලා කියනවා. කවදාකවත් නොලැබිච්ච විදිය සම්පත්‍ති ගතිය ගැතියක් ආදී ගතියක් වැටෙනවනම් පාර හරි. මෙච්චර ලැබුණත් සැකකරන්න ඉඩ තියෙනවා. ඒ තරයි කෙලස් කියන්නේ ඒකට තමයි. ඔක්කොම දුන්නත් සැකකරන්න ඉඩ තියෙනවා. ඔක්කොම ලැබුණත් වික්ෂිප්ත භාවය ඇති වෙන්න පුළුවන්. එහි කෙලස් වලට නෑ ලැජ්ජාවක්. ඒතකොට මේ යෝගාවචරයා මේ දැකපු දේ කාලයකට කලකට පස්සේ වෙලකට පස්සේ වගේ දැන් මට ආනපානෙත් නෑ ප්‍රශ්නකුත් නෑ මම ඉන්නවා. එහෙම නැත්නම් මේ එන්න තියෙන චතුරාර්ය සත්‍ය පරිසම්පාදයයි ආර්ය අෂ්ටාංග මාර්ගය කල්පනා කර කර මේ මොහොතත් කක්ක කරගන්නවද? එහෙනම් මේ මොහොතේ පිරිච්ච ගතියට පළවෙනි වතාවට නම් එන්නේ නෑ. ඒකට මට මේක කියන්නේ සීසන් කරනවා කියලා නැත්නම් ෆැමිලියරයිස් කරනවා. එහෙනම් තමයි මේක වශී කරනවා කියලා සිංහලෙන් කියනවා. සිද්ධි කරනවායි කියලා මේ සිද්ධි කිරීම කරනකොට කරනකොට මට කවදාද මෙයත් ඇති කියන தത്വෙට එන්න පුළුවන් නම් මේත් ලොකු දෙයක්. මේත් ලොකු දෙයක්. මොකද අපි නිකම්ම නිකම් නරපණෝනේ. අනන්ත අප්‍රමාණ කෙලස් ගොඩක ඉඳලා අනන්ත අප්‍රමාණ කෙලස් වඩමින් ඉඳලා මේ පොඩි පොඩි පොඩි ප්‍රයත්නක් කියන්නම් බෑ ප්‍රයත්න අනුගමනය මෙතෙන්නවත් එන්න පුළුවන් වුණා මට ඊට පස්සේ මේ චතුරාර්ය සත්‍ය මට පැකට් එක හම්බුනේ නෑ මට ආර්ය අෂ්ටාංග මාර්ගය හම්බුනේ නැහැ කියලා එක පැත්තක තියෙනවා. නමුත් මේ ලැබිච්ච එක පිළිබඳව සමාදන් වීම එහෙම නැත්නම් ඒකට එළඹ වාසය කිරීම තියෙනවා නම් 100%ක්ම නැගෙන්නේ නැහැ. තියෙනවා නම් නිවන කියන්නේ ඔච්චරයි. ලැබිච්ච දේ සන්තෝෂයෙන් බැරි මනුස්සයට ලුණු වතුර බිව් වගේ කොච්චර දුන්නා සතුට වෙන්නේ නැහැ. අන්න ඒක අඩු වෙන්න පටන් ගන්නවා. පෘථග්ජන භාවයේ ඉඳලා ඊළට යනකොට යනකොට මේ ලැබිච්ච දේ පෙනුමෙන් නම් අංග සම්පූර්ණ ගතියක් නෑ. නමුත් මං ඉඳලා ආපු තැනත් එක බලනකොට මේ தත්තර මට ඕන වෙලාවක යන්න පුළුවන්. తాවකාලිකව මේක නැති වෙන්න ඉඩ තියෙනවා. මෙතන ඉඳගෙන තමයි අපිට ඉස්සරහා කල්පනා කරන්න ඕනේ. ඒ නිසා මේක සිද්ධි කරගන්න ඕනේ. මේක වශී කරගන්න ඕනේ. මේකට මම මේක සෙකන්ඩ් නේචර් එක කරගන්න ඕනේ. ඒ දේ කරන්න තියෙන එකම බාධාව අරක ලැබුණා මේක ලැබුණා කියන තෘෂ්ණාවමයි. තණ්හාවමයි. ඒක දැනුමක් කියන එක තමයි අවිද්‍යාව කියන්නේ. ආ මේක මම කළ යුත්තක් කොහොම හරි මම හිවි නැත්තම් කවුරු බලලා කරන්නද කියලා ඒ ලැබිච්ච නැති දේවල් පිළිබඳව මේකට විමසුන්න ඕන කියලා ආරෝපයක් දාගෙන ඉතින් අවශ්‍යයි. මේ දෙකම තියෙනවා. මේ දෙකම තියෙනකොට මට ওই කියන එක නාගෙන් විතරයි කට උත්තරේ ගන්න පුළුවන්නේ. මම මේ ගිය ගමන් නිසා මට එන්න එන්න එන්න ටිකක් පිරිච්ච ගතියක් එනවාද? නැත්නම් එන්න එන්න බය, චකිත, අසරණ, අනාත, කොටු වෙච්ච තනි වෙච්ච ගතියක්ද එන්නේ කියන එක ඒක ලියෙන්නේ නැහැ. සාමාන්‍ය කොහොමඩක් ලියෙන්නේ නැහැ. නමුත් උත්තරයක් දෙන්න විග්‍රහ කරන්න ඉස්සෙල්ලා ඒක තමයි වැදගත්ම වෙන දේ. ඒක නිසා අනිත්‍යයටත් ඇහෙන්න මම මේ කියන්නේ භාවනා කරගෙන යනකොට හරි පාරට වැටුනොත් අනිවාර්යයෙන්ම අපි හිත සැක කරනවා. වැරදි පාරට වැටුනොත් කිසි ගාණක් නැහැ ඕන තරම් වැරදි කරනවා. අපි මෙතෙක් කල් කරුවේ කිසි කෙනෙක් පෙරක දෝරෝ කවුරක්වත් ඕනේ නැහැ. තෝග පිටින් පව් කරනවා. හරි පාට වැඩි තර්කපිට සමතෙත් දන්නෙත් නැහැ විපස්සනාවක් දන්නෙත් නැහැ හරිද දන්නෙත් නැහැ වැරදිද දන්නෙත් නැහැ කියලා ඔන්න ඕකටයි කෙලස් කියන්නේ. මෙතෙන්ට එන්නේ නැතුව පාඩම දෙන්න බෑ. ඔතෙන් ඇවිල්ලත් මේක විසඳගත්තේ නැත්නම් හෙටත් ගන්න සැකෙන් ඉවර කරන්න සැකේ. ඒ නිසා අනිත් දවසෙත් මේකට මේ යන්න ඕනේ. ඊළ බලන්න ඕනේ. මේ පැත්තෙන් තියෙනවා සැකයක්. මට චතුරාර්ය සත්‍ය තාම අවබෝධුනේ නැහැ. පටිච්චසමුප්පාදේ දැනුනේ. ආර්ය අෂ්ටාංග මාර්ගයට ගියේ නැහැ. කීවෙනි ඥානෙද කියලා දන්නේ නැහැ. සෝවාන්ද දන්නේත් නැහැ. සංගදාගම හිතන්නේ නැද්ද? දැන් විශාල ප්‍රශ්න වැලක් ඉදි පැත්තේ තියෙනවා. මේ පැත්තේ තියෙනවා මම ආපු ගමනේ සෑහෙන සම්දිස්ථානයකට ඇවිල්ලා තියෙනවා. මේක යම් කිසි ප්‍රමාණයක සමතුලනයක් ගන්න පුළුවන්. මේත් මදයි. ආන්න මේ දෙකෙන් කොයි එකද දැන් මේ හිතේ වැඩියෙන් වැඩ කරන්න කියන්නේ දෙවැන්නේ කොට හිතන්න බෑ ඒක. කාටවත් ඒ ආශ්‍රයංශේ ඥානෙ ඇත්තේ නැහැ. එයා තින් කියවෙන්නෙත් නැහැ. ඉතින් මේක කතා කරලා ඉල්ලීමක් කරලා එලි කරගන්න එකයි තියෙන්නේ. ඒක නිසා ඒ සැකේ දුරු වීම සඳහා කළ යුත්තේ මේක නැවත නැවත කිරීමට ඒකට අනුපස්සනා කියලා කියනවා. ඒකටම තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. මේක නැවත නැවත බලන්න. නමුත් නැවත නැවත බලන්න බැරි වෙන්නේ සැකයක් තියෙනවා. වැරදි නම් suppose insas අපායි. ජීවිතේන වැරදි පැත්ත වෙන්නේ එතනක ස්වාමීන් වහන්සේ තමයි මේක ආඩේට ගන්න තියෙන්නේ දෙඤ්ඤම් වැඩේ කියලා ඔන්න ලියනවා. මම අවුවේ. ඒව <laughs> කතා නෑ මම ඒක. බබා වෙතිම බාර දීලා වන්නිකා ඉන්න. ඔබට ඕන නම් බබා බාර ගන්නේ නැත්තම් කරන දෙයක් කරගන්න කියලා. ඒ කියන්නේ ඉස්සරහට යන්න යන්න භාවනා කරොත් අද අමාරුක වැටෙනවා. ඉන්නේ ඉන්නේ ඉන්නේ සම්පූර්ණ වාෂ්පීකරණය කරනවා. සම්පූර්ණ අසර තත්ත්වයටපත් කරනවා. කරකවල අතාරිනවා. දාලා කියනවා මොකද කියන්නේ? ඔබ බෙරියා. උඹමයි. බුදුනුත් නැහැ, ධර්මයක් නැහැ, සංඝයක් නැහැ, ගුරුනුත් නැහැ. කරන දෙයක් කරපන් කියනවා. ඉතින් ගම්මෝගෝ චිකාගෝ රාජා ඕමා ඕ ගංගා ඕ කියන කපයි. බැරි එක නැකත් බලනවා වටපිට බලනවා හරිද වැරදිද. ඉතින් ඒ නිසා කියනවා old frog jump into the pond plop. එච්චරයි. නිවන කියන්නේ ඔච්චරයි. මේ පර්ණ ගෙම්බේ පැන්න වතුර වලට ප්ලොප් කැවෙච්චරයි. ඒ කිසිම න්‍යායක් ප්‍රතිපත්තියක් මොකුත් නැහැ. ඔට්ටුයිද පණීද නැහැ. එහෙනම් ඉන්නේ සංසාරේ තමයි. එහෙනම් දීර්ඝ සංසාරේට වාසනාව ලැබෙනවා ඕන තරම් ටෙන්ෂන් එක තියෙනවා ඕන තරම් ෆ්‍රස්ට්‍රේෂන් එක තියෙනවා ඕන තරම් මනින්න පුළුවන් කිරන්න පුළුවන් තනියක් නැහැ ඈ බයක් තනියක් නැහැ ඉතින් එහෙනම් ආපහු වසරට එන්නේ කිරි කේජු ගන්නද සන්තුෂ්ටියෙන් ඉන්න කියන්නේ නෑ නේ සන්තුෂ්ටි ඉන්න ප්‍රශ්නයක් අහන්න ඕනේ නෑ නේ උන් සන්තුෂ්ටි හිටියනම් ප්‍රශ්නේ නෑ නේ දැන් ප්‍රශ්නේ ආපු නිසා තියෙනවා මෙතන කඩින් පරීක්ෂණයක් පැනපන් පැන්න උඹේ ඇතේ වගේ කියන. හිතියනේ හිතපන් උඹ යදේ වගේ කියන. හිතියනම් පරිප්පු කහක්. බුදුහාමසෝ හිතියත් මං හිතන ඔච්චරයි. ඒකේ දෙකක් නෑ. බුදුහාමසෝ කියලා ඔයක එක්කරාට වගේ කියන බාර ගන්නෑ. ඔතෙන් යනකම් නම් තල්ලු කරා කැමතිනේ පැනපන්. පංචන් පොරෝල් ඉවරයි. එන්න නැත්නම් ආපවරේ ආයෙ කරකෝ කරකෝ තෙන්න ගිහිල්ලා තියෙනවා මේ තීන්දුව ගන්නකම් ගෙලින්න. පැනලා යනවා ස්වාමීන් වහන්සේ. එච්චරයි. කාගම් පිටපොට ගදා පැන්නයි මාමගේ කරට කියලා ගෑවා පිටපොට පැන්න යන් කම්මෝගෝ චිකාගෝ ලොකු සංචින්න කාලේ කියන්නේ ඔන්න ඔය ගිනි අගුරක් වෙච්ච අය කියලා කරපන්. විනක ඕනේ ගිනි අගුරක් වෙච්ච අය කියලා කරපන්. ඒක කියන්න බෑ. ප්‍රේමෙන් ධර්මයේ කරුණාවෙන් කාටවත් කියන්න බෑ. යෝගාවචරය විතරක් කියදැයි ඔබට ඕනනම් අනිත්‍ය මේ අනාත්ම தත්වයක් මම නැති මාන්නේ නැති තෘෂ්ණාව නැති ඕන ඇවිල්ලා තියෙනවා කැමැති විදිහට කන්න කාටවත් කරන්නත් බෑ. කවුරුත් කිව්වට වෙන්නේත් නෑ. හැබැයි ඉතින් සාසනයක් තියෙන නිසා පෙර ආචාර්යන් වහන්සේලා එහෙම කරලා තියෙන නිසා කිතැයි මෙතන ගියාට පස්සේ පයින් එකයි තියෙන ඉස්සරහට. හැබැයි නොපෙන්නයි කියලා දෝෂයක් වැරද්දක් මොකුත් නෑ. දීර්ඝ සංසාරෙට ලොකු ආසනාවක් ලැබෙනවා පන්නේ නැත්තම්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා පර්යංකේ සිටින විට මා ඉදිරියේ යක්ෂයෙක් මතුවී ආවේය. මා බිය නොවූ අතර මා විසින් ප්‍රාර්ථනා කර සිටියේ මෙය මට භාවනාවට බාධාවක් ඉවත්ව යන ලෙසයි. ඊට පසු සිත නැවත භාවනා අරමුණේ තිබෙන විට මාගේ ශරීරයේ වම් පැත්තට අයිස් කැට තැබුවක් වැනි සීතලක් දැනුනි. එසේ වුවත් මා දිගටම ආස්වාසයේ ප්‍රාස්වාසයේ පිහිට සිත පිහිටා සිටීමි. මේ අවස්ථාවේදී භාවනා අරමුණේ සිටන ආකාරය මා සිතට මා මා පිටත සිට මා දෙසම බලා සිටින ලෙසක් මට වැටහුණි. මාහට වැටහුනේ මමම නේද මේ මා දෙස බලා සිටින්නේ යනුවෙනි. ස්වාමින් වහන්සේ යක්ෂයෙක් පෙනුනේ ඇයි? තද සීතලක් වම් පැත්තට විතරක් දැනුනේ ඇයි? සහ මා දෙසටම මා දෙවන්නේක් ලෙස බලා සිටනවා දැකියයි. මහත් කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටින ඔබ වහන්සේට තුරුවන් සරණයි. ඔය තුන්වෙනි ප්‍රකාශය තමයි පළවෙනි ප්‍රකාශයට උත්තර. යකෙක් කියලා බෙන්නේ මමයා තමයි. මමයා තමයි මම දිහා බලන්නේ. කවදා හරි තථා ස්වරූපේ දැක්කනම් යකෙක් දැක්කා කියලා දුවන්න පටන් ගන්නවා. ඒක නොදකිට නිසයි මේකට මේ ප්‍රේම කරන්නේ. නිල්ලඹ ගහලම තියෙනවා. ඔබට කවදා හෝ ඔබේ ප්‍රകൃතිය දැකපු දවසේ ඔබ යකෙක් දැක්ක භූතෙක් දැක්ක කියලා බයින් පටන් ගන්නවා. මට ගණගාට උඩ යකා බය වෙන්නේ තෙන් තියෙන්නේ. බලන්න ආපු යකා බය වෙච්ච නැති එක මේ යකෙක් දැකලා. බය වෙන්නේ දැන් නෑ ඒක පවාගත්ත යකෙක්. මමම තමයි මේ බලන්නේ. ඉතින් මම මට කියන්න තියෙන යකා කියලා තමයි. මම නෙවෙයිනේ කිව්වේ යකා කියලාද? මම කියනවා උඹට පෙනුන එකත් උඹම වාගත් එකක්. ඒක යකා කියලා උඹ නම දැම්ම නම් උඹ උඹ ප්‍රകൃතිය යකෙක් තමයි. ඉතින් ඒ නිසා භාවනා කරන්න ගියාට පස්සේ ඒ පේන හැම දෙයක්ම හැම වෙලාවෙම අපේ සතිය අහලා අප්ප ගන්න එන දේවල් ඕක යකාවත් භූතෙක්කාවත් මොකාවත් මනසෙන් කරන දෙයක් ඒක තමයි අන්තිමටම පේන්න තියෙන්නේ මම දිහට මම බලන ඉන්නවයි කියලා කතාවක් තියෙන්නේ. ඒක නිසා ඒ සෙන් මාස්ටර් කෙනෙක් ළඟට භාවනා කරන එකනේ කියලා කියනවලු මට හීනෙන් ප්‍රශ්න මතුවෙනවා හරියටම උත්තර දෙනවා ඊවලු. හීනෙම උත්තර දෙනවා. ඒ නිසා මගේ හිතේ සර්වඥතා ඥානයක් වගේ එකක් තියෙනවා. හීනෙම ප්‍රශ්නයක් අහනවා. හීනෙම හරියටම උත්තර දෙනවා. ඒක මගේ භාවනා ප්‍රතිඵලද දන්නේ මගේ ගතියක් කියලා. ඉතින් සෙන් මාස්ටර් කිව්වා ඔය කෙවල හොඳයි කියලා. ඒක ප්‍රශ්නයක් නෑ ඉතින් වැඩක් නෑනේ. හැබැයි අනිත් දවසේ නිදා ගන්න ඉස්සෙල්ලා කිලිම අටුවට අත දාලා මුංගට හුරක් අරගෙන පීරිසයක් උඩ තියලා නිින්දට යන්නේ කිව්වා. නිින්දෙදී අර තත්ත්වය આવොත් මුංගට ගියක් තියනවාද කියලා අහන්නේ කිව්වා. ඉතින් මේ මිනිසයා නිදා ගන්න කිට්ටුල මුංගට අහුර මේ බුතලට අත දාලා මුංගට අහුරක් කරන පාත්‍රය උඩ තියලා පීරිය උඩ තියලා නිදාගෙන ඉවල දැන් හීනෙන් කිව්වලු ඕන ප්‍රශ්න කප උත්තර ඊට පස්සේ කිව්වලු මුං යන කොච්චර තියනවද කියලා ගණන් කරලා කියන්නේ කිව්වලු දන්නේ ඉතින් මනස කිව්වලු දැන් මෙතෙක් නම් අහපු ප්‍රශ්නට උත්තර හීනෙන්ම දෙනවා දැන් මේ මුං යට ගියද කියන එක දන්නේ නැහැ කියලා කියන්නේ අපිමයි ප්‍රශ්න අහන්නේ අපිමයි උත්තර දෙන්නේ මුං යට ගණන් කරලා නෙවෙයි බුදිය ගත්තේ ඉතින් උත්තරේ දන්නේ නැහැ හීනෙන් දන්නේත් නැහැ අත්තර දන්නේත් නැහැ නිසා හීන කියන්නේ තමන්ම බාගන්න දෙයක්. ඔය භාවනා කරනකොට පේන එකත් ඒක බුදුරජාණන්සේකට පෙන්වන්නේ රූප සංඥා කිය. රූපේ නැති වෙනකොට රූපේ ගෙවන් වෙනකොට රූපේ යන්නේ නෑ එයා හැවනල්ලක් තියලා යන්නේ. ඒකට කියන රූප සංඥා කියලා. ඒක concept and reality දෙක මැද හිටලා තියෙන එකක්. ඒ හිතලුවද්ද සත්‍යයක්ද කියලා හිතන්න බෑ. ඒ රූප සංඥාවල තියෙන ගතිය මේක මන හිතලුවද්ද ඇත්තද කියලා දන්නේ නෑ. පෘථග්ජනයා මේක ඇත්ත වෙන්නේ නැති මේක නිමිත්තක් ඇති මේක බලාපල බලන්න ඕන මේක නිවිදි බලන්න ඕන කේන්දර බලන්න ඕන කියලා හිතන මේ පෙනීච්ච රූප සංඥාවට මම සංඥා මේ නිත්‍ය සුඛ සුභ ආත්ම දෙන්න හදනවා ඒකයි මේ අහන්නේ ඇයි යකෙක් පෙනුනේ ඇයි එක පැත්තක් විතර සීතල වුනේ ඇයි මේ පිටගේන විදිහකට බලන්නේ කියලා මේක මනෝ විකාරයක් බව දන්නේ නැහැ ඔය භාවනා කරලා කරලා කවලා කවදා හරි ගියොත් එමේ යාට තේරුනොත් මේ භාවනා කරගෙන යනකොට රූප අයින් වුණාට පස්සේ මේ වගේ විකාරයක් එනවා මේක ආත්මී කරගන්න එපා මම කරගන්න එපා සුඛ කරගන්න එපා සුභ කරගන්න එපා මේක නිකන් පාවෙලා යන එකක් විදිහට ගන්න ඒකෙන් තමයි අපි ආතතිය නැති කරන්නේ නැත්තම් මේ මෙව ලොක් කරගත්තොත් ආතතියක් එනවා කියලා ගත්තොත් රූප සංඥා කියන්නේ නිකන් කුස්සක් බව තේරුම් ගත්තොත් බොහෝ කල සමාජ ජීවිත වෙනකොට තියෙනවා රූප කියලා ගන්න එකත් බොරුවක් කියලා උපසඤ්ඤා විතරක් නෙවෙයි රූප පවා අපි ඔය චක්කු ප්‍රසාදය ගැන කතා කරනකොට කිව්වා වගේ ඒකත් මුදු මායාවක් විතරයි. ඒ යෝගාවචරයට භාවනා කරනකොට පේන මේ කරුණු අනුව නැකත් බලනවා, හීන බලාපල බලනවා, නිමිටි බලනවා. ඉතින් විශාල කර්මස්ථානාචාර රාශියක් ලංකාවේ මම දන්නවා. ඉන්නවා ඌට උත්තර බඳිනවා. ඒකල කියනවා මේ පෙරේ භූ යකෙක් දැකපේක හොඳ නැහැ. නිල් පාට මල් වට්ටි හතක් අරගෙන ගිහිල්ලා බෝධි පූජාවක් තියලා වතුර කල හත ගානේ දාන. ඉතින් මෙහෙනවා නිල් මල් හොයන්නේ. ඒකට පස්සේ කියනවා කියනවා ආවල් කර්මස්ථානාචාර්යවරයා කිව්වේ මේ යකෙක් දැකපේක හොඳ නැහැ. ඒකට මේ දෝෂේ කැපෙන්න මෙහෙම මෙහෙම කරන්න ඕන. කිසිම දවසක කෙලවරක් කරන්න පුළුවන් තරක් නෙමෙයි. ඉතින් ඒක නිසා මෙවට අපි ඊම පෙරේදත් කතා කරනකොට කිව්වා මේ පේන දේවල් මම කරගන්න එපා මගේ කරගන්න එපා මේ යන දේ යන්න අරින්න එතකොට විතරයි හිත අලුත් වෙලා ඊගා චිත්තක්ෂණයට හිත අලුත් වෙන්නේ නැත්තම් මේ තාම කුකුසක් තියෙනවා ඇයි යකෙක් පෙනුනේ ඇයි නිල් සූදු සීතල පෙනුනේ ඇයි මම පිටේ ඉඳලා බලන විදිහට පෙනුනේ කියලා ඒක මේ ගිය දේ හිතේ තියාගෙන නඩු මේකට නියුරෝසස් කියලා කියනවා අපි ළඟ තියෙන දුක් වලට සියලු හේතුව පසුගිය විසජිච්ච නැති නඩු. ඒව ස්ථිරසාර කරගෙන තියාගෙන කර තමයි අපි මේ වෛර බඳිනවා, ද්වේෂ කරනවා, මට චිත්ත පීඩාවක් තියෙනවා, සයිකොලොජිකල් වුන්ඩ්ස් තියෙනවායි කියලා. ඔය පසුගියව තියාගෙන ඉතින් මේ මනුස්සර කවදාකවත් වර්තමාන ජීවත් වෙන්න වෙලාවක් නැහැ. ඇයි අර පරණ විසජිච්ච නඩුව මේ ගොජ දානවනේ. ඒ නිසා එයා වර්තමානට සදාකාලික අභෞවිය පුද්ගලෙක් බවට පත් වෙනවා. භාවනා කරගෙන කරගෙන ගියාට පස්සේ මේක තේරුම් අරගෙන ඉස්සරහට තේරෙන පටන් අර ගන්නවා මේක බුදුආමසෝ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන්නේ පුරුදු කරලා තියෙනවා. එහෙම නැත්තම් කියනවා විවේක නිසිතන් විරාග නිසිතන් නිරෝධ නිසිතන් පටිච්චසකාන පස්සේ කියලා මේක විවේකීව බලන්න ඔච්චර මේ ප්‍රතිසද කරගන්න යන්න එපා. විරාගීව බලන්න ඕකදී අල්ලගන්න යන්න එපා. නිරෝධේ වශයෙන් බලන්න ඕක ගෙවෙන පැත්ත බලන්න. පටිච්චසකාන පස්සේ අධාරණ සුදු බලන්නේ කියලා. ආන් මේ විදිහට බලනවා කියන්නේ ගියාම ඒක යෝගාවචරයට විශාල අභියෝගයක්. නමුත් ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. කමඨාන් සුද්ධ කරනවා කියන්නේ මේ පේන දේවල් එක කතන්දර ගොතන්න එපා. මේ දේවල් හැත් බඳින්න දෙන්න එපා. හැත් බැඳපු ගම විඥානයේ පෝර ලබනවා. කෙලස් පෝර ලබනවා. මේව නිකන් පාවෙන දේවල් විදිහට යන්න හරි. මේක එකට එකට උත්තර දෙනවා වෙනුවටයි මම මේ පොදුවේ මතක් කරන්නේ ඒකේ සුන්දරම කැලල තමයි මේක සිද්ධ වෙන්නේ හොඳ භාවනා යෝගාවචරෙන් විතරයි. මේ ආනාපානවත් අහුවෙන්නේ නැති විනාඩියක්වත් ඉඳගෙන ඉන්න බැරි, බඩේ කැක්කුම්, ඉසේ කැක්කුම්, මොලේ කැක්කුම් තියෙන කාටවත් ඔතෙන් යන්න බෑ. අයි මගදීම වැටෙනවනේ. ඔක්කොම හරි ගියාට පස්සේ ඔය ඇතුලේ තියෙන කුරු ඇදලා එන්න පටන් ගන්නවා. ගොජේ එන්න පටන් ගන්නවා. එනකොට ඒකට කරන්න තියෙන්නේ දත යුත්ත මේක මම මම කියාගන්නේ මගේ කියාගන්නේ ආත්මය කරගන්නේ නිවිචි බලන්න යන්නේ පේන හඳ යන්නේ ඊගාවට එන චිත්තක්ෂණයට අලුත් වෙන නැත්නම් නවමු වෙනවා එතකොට බහිත එන්නෙන් දෙන්නෙන් අලුත් වෙනවා ඒ නිසා මෙතෙක් භාවනා කරගෙන යෑමේ ඇති කරගත්ත මේ ක්‍රමසා විදි අනුව ඉදිරිය බැලීමක් වශයෙන් ඒ ගියේ දේ පළච්චාවයි මූල කර්මත්තාන්නේ යන්න තියෙන ඉඩ බලන්න ඉඳගෙන ඉන්න ඉරියව්වට යන්න තියෙන ඉඩ බලන්න නැවතත් Tamanne මූල කර්මත්තානේ යන්න පුළුවන් නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව මූල කර්මත්තාන ඒක දිහා බලන්න පුළුවන් නම් මේකෙන් වෙන්න තියෙන හරියක් ඕනේ නැහැ. ඒකට යන්න හදන එකයි තියෙන්නේ. තෝරන්න ගිය ගමන් වෙන්නේ අතීතේ වමාරා කෑමක් වෙනවා. ඒකට කියනවා හරක් සාමාන්‍යයෙන් වමාරා කෑම කරනවා. දවල්ට කාලා රැට ඒකම වමාරලා කනවා. පුතඥයත් රුමිනන් තමයි. chewing the cud. ඔය වෙච්ච එකක් අරගෙන කල්පනා කර රැතිස්සේ දත් පිටි ගන්න. නැත්නම් කුණු කෙන කුණු කෙල කනවා. හීනෝලින් කරන්නේ මාර පරණ වෙච්චි වැරදි ටිකක් අරගෙන හීනෙමුත් ඒක නැවත නැවත කල්පනා කරනවා. භාවනාදී අපිට පුළුවන් ඒක දැනගෙන ඒක නොකරන තීන්දුව කරගෙන ඒකට අපෝපදේශයට ගන්න ඊගාචිත්තක්ෂයට මම අලුත් වෙනවා. මූල කර්මත්තන් යන තැන ඉඩ බලනවා. ඒ දෙක තියෙනවා නම් ඒ බුරුම සංස්ලා කියන්නේ භාවනා වැඩෙනවා. අතීතයේ ඇල්ලුවා නම් අනිවාර්යෙන් භාවනාව නතර වෙන්න පටන් ගන්නවා කුණු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක බරපතල වැරද්දක් නෙවෙයි. මේ සුද්ධ කරගන්න කමටාන ගිය දේ වමාර කෑම කරන එක හිතේ ගතියක්. ඒකට කියන්නේ පුරාණේ කණවයි කිය. විසාකාව කියනවා මේ මිගාර මාතු මිගාර සිටුවරයට මිගාර කියන්නේ මාමන්ඩියට කියනවා අපි මාමන්ඩියා පුරාණේ වලදනවා. ඒක නිසා අද බින්ද පාසෙ දෙන්න විදියක් නැහැ කියලා. ඉතින් තද වෙනවා ලොක්කට කියලා. පුරාණ කියලා කියන්නේ අසුචි වලට. මෙතනත් පරණ දේවල් මතක් කරන අසුචි තමයි. කක්ක තමයි. ඉතින් අපිට අතීතේ නැත්තම් හරි සෞතුයි මුළු ලංකාවේ ඉතිහාසය ගැන නටබුන් ටිකක්. අපි සිංහලයේ හරි ප්‍රවුඩයි අපිට මෙච්චර නටබුන් ප්‍රදේශයක් තියෙනවා. අනුරාධපුර පුරාවට නටබුන් තියෙනවා. සීගිරියේ නටබුන් තියෙනවා. ඒ කියන්නේ අපි මැරිච්ච జాතියක්. වර්තමානයේ මොනවක් කරන්නේ අපිට ආඩම්බර වෙන්න තියෙන්නේ නටබුන් ටික. මේක වෙන්න දෙන්න එපා සාසනයට සාසනයට අලුත් වෙන්න දෙන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානය ආනාපාන සති භාවනාව ගැටලුව ඊයේ දිනේදී ඉහත භාවනාවේදී ඒකාග්‍රතාවයට පැමිණි අතර ආයතන සයින් අරමුණු නොපැමිණි අතර මනෝද්වාරයෙන්ද සිතිවිලි නොපැමිණීම ප්‍රීතියක් විය. අද දින සිත ඒකාග්‍රතාවයේ පැමිණි පැමිණවීමට දැඩි වෙහෙසක් ගත යුතු විය. ඒකාග්‍රතාවයේදී පවා සිත ආරම්මණයන්ට ගමන් කිරීම නිසා පෙර දින පැවති සුවය එතරම්ම නොලැබුණි. මේ වෙනස කුමක් නිසා ඇති වූවාදයි නිශ්චය කර ගැනීම දුෂ්කර නිසා ගරු ස්වාමීන් වහන්සේ වෙතින් දෙපා නැමද යම් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක නැති උනායි කියලා ඒකාග්‍රතාවය හෝ කියන වචන ටික නැතුණයි කියලා කනගාටු වෙන්න එපා. ඒ මොකද ඉස්තිරවම නැතිවීමක් වෙලා නැහැ. අවශ්‍ය පරිසර සාධක සහ විචල්්‍ය සාධක එකලස් වෙච්ච ගමන් නැවතත් ඕක හරියනවා. මෙන්න මෙහෙම නිදර්ශනයක් ਸਰවචනාංශي කියනවා මේකට බලාපොරොත්තුවක් ඇතිකරන මහා සාගරේ ඊට ගැඹුරු මුහුදේ ඉහළම කෙළවර හුලඟට කැළඹෙනවා කියනවා. පහළම කෙළවර තින් පිංගල තිමිංගල මහා තිංගල තිංගල ආදිවාසී විශාල මත්ස්‍යෝ නිසා කැළඹෙනවා. හැබැයි මැද කවදාකවත් හෙල්ලෙන්නේ නැහැ කියනවා. විශාල ගැඹුරු මොහොතේ උඩම කෙළවරත් චංචල කම්පන යටම කෙළවරත් චංචල කම්පන මැද කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සල දවසේ කියපෝය ඒකාග්‍රතාවය අරමුණ නැති ගතිය කියලා කියන්නේ මැද මොහොත. ඒක බලන ඉන්නකොට කලබලි නැහැ. උඩ කෙළවරේ එදත් කලබල තිබුණා ඒක බලලා නැහැ. බලලා තියෙන්නේ මැද. එතකොට වෙන්නේ ඒකාග්‍රතාවය ඉන්නවා. අද බලන්නේ උඩ කෙළවර. එතකොට මැද වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ කලබල විතරයි. භාවනාවේදී කරන්නේ බහනද පුරුදු කරන්නේ කලබලේ ඉන්න ගමන් අර ඒකාග්‍රතාවයේ තාම තියෙනවනේ බැලුවේ නැති උනාට බැලුවොත් පේනවනේ කියලා මේ එකම මොහොතේ කලබලි තැන් තියෙනවා නිශ්චල තැන් තියෙනවා කලබලි තැන් බැලුවොත් චෝදනා නිශ්චල තැන් බැලුවොත් කලබලි තැන් ගැන සංඛාවක්වත් නැහැ දවසක මේ දෙකම හැම වෙලාවෙම තියෙනවා බලන තැනේ හැටියට තමයි චිත්ත පීඩා එන්නේ. ඒක නිසා කලබල තැන ඉඳලත් නිශ්චල තැනට යන්න කලබල දේ විනිවිදලා කලබල දේ හරහා නිශ්චල තැන දකින්න බලන් ගත්තොත් ඒ කියන්නේ චිත්‍රයක් දිහා බලලා චිත්‍රය හරහා canvas එක දිහා බලනවා කියන්නේ. මොන චිත්‍රයක් ඇද්දත් canvas එක තියෙනවා. චිත්‍රකරය දක්ෂ නම් එයා චිත්‍රයට හිත පැහැර ගන්නවා canvas එක මහනවා. මකනවා. මොකාට හරි පුළුවන් නම් අර චිත්‍රේ තියෙන ඇන්ග්ස්ට්‍රම් ගානක තියෙන තින්ත ටික පොඩ්ඩක් විනිවිදලා මේ චිත්‍රේ හිටලා තියෙන කොයිද කියලා බලන්න. canvas එක canvas නැති චිත්‍ර ලෝකේ නැහැ කියලා බුදුන්සේ සඳහන් කරනවා. ওই කලබල වෙලාවෙත් tempat හිත තියෙනවා. දැන් මම ට්‍රිප් එකේ යන්න ඉස්සලා මාසකට ඉතර ඉස්සලා ලොකු සාංශික බණක් අහනකොට ඒ ලොකු සාංශික ලොකු සාංශික සඳහන් කරනවා සම්පූර්ණ වික්ෂිප්ත විච අපිමු අම්මා මලා දරුවා මලා ගෙට ගිනි ගත්තා. නැත්නම් මේ සුලිසුණක් ආවා. ඒ ඔක්කොම කලබල හිතෙත් ඒකාග්‍රතාවයේ තියෙනවා. ඒකාග්‍රතාවය කියන චෛතසිකයේ කොයි වෙලාවකවත් හිතේ නැත්තේ නෑ. අර කලබල දිහා බැලුවොත් ඒකාග්‍රතාවය පේන්නේ නෑ. මොකද කලබල වලට හිත කැළඹිලා. ඒකාග්‍රතාවයේ හිඳලා බැලුවොත් කලබල පේන්නේ නෑ. ඒ දෙන්නටම නිවන් නෑ. නිවන් දකින්නවා කියන්නේ කලබල වල හිටියත් මගේ හිතේ ඒකාග්‍රතාවයේ තියෙනවා. මේ වෙලාවේ මට පේන්නේ මොකද මම බලන්නේ වැරදි දෘෂ්ටි කෝණයක නිසා. නමුත් මම මේ කලබල සමාදම් වෙන්නේ කලබල හරහා එදාගත් ඒකාග්‍රතාවයේ දැන්නත් යට තියෙනවා. ඒ චෛසිකේ තියෙනවා කියලා මේක දැකපු දවසේ හරියටම රත්නපුරේ ඉන්න මිනිස්සෙක් හරියටම දන්නවනම් මම මේ ඉන්න තැන පොළවේ අඩි 15ක් යට මණිකක් තියෙනවායි කියලා මණික ගොඩ ගන්න ඉස්සෙල්ලා මිනිහා පොසතා. නේ දන්නවා ඉතින් මණිකක් තියෙනවනේ කොහොමඩක්ද? භෞතික ක්‍රියාවලියක් තියෙනවා මේනික ගොඩ ගන්න. නමුත් ඒක දන්නේ නැත්තම් ඌ ඉඟන්නා. ඌගේනවා අයියෝ මේ එදා වෙලා කා ගන්න විදියක් නැහැ. බල්කොටයක් අටවන ඉති මදුරෝ කකා ඩෙන්ගුන් හදාගෙන මැරෙන්න හදනවා. ඌ දන්නේ නැහැ මගේ ඉඩම මේ අත පීනවා කියලා. බුදුජානන වහන්සේ සඳහන් කරලා තියෙනවා පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ලිට්ටේ උපක්ලිට්ටං තං අසුතෝතෝ පුතුජනෝ අප්පජානාති. තස්ස අසුතෝතෝ පුතු ජනස්ස සමාධි භාවනා නත්ථීති වදාන. මහණෙනි හැම කිනාගම හිත ප්‍රබාසරයි. පිට විතරක් ආගන්තුක උපක්ලේශ දෙකකින් මලකට වැඳිලා තියෙනවා. කුණු කච්චල් බැඳිලා තියෙනවා. පුතග්ජනයට දන්නේ නැහැ මේක. එයා දන්නේ කුණු විතරයි. පිට ගෑවිච්ච කුණු විතරයි. ඌට කවදාකවත් භාවනා කළා හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. එයා සමාදම් වෙන්නේ අර පිට පින කුණු ටික විතරනේ. එයා දන්නේ මට නිවන් දකින්න පුළුවන් නිවන් දක්ව හිත යට තියෙනවයි කියලා. හරියට අර මහමුදේ මැද කෑල්ල වගේ. එහෙම සාපයක් වගේ ප්‍රකාශයක් කරලා ඊගාට සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා. අර වාක්‍යෙම කියනවා පබස්සර මිදම්බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්ඛලිත්තේ උපක්ඛලිත්තං තං සුතවතෝ අරිය ශාවකෝ ජානාති තස්ස සුරවතෝ සුතවතෝ අරිය ශාවකස්ස සමාධි භාවනා අත්ථීති වදාමි. මහන්නේ හිත ප්‍රභාස්වරමයි. උප්පත්තියම නිවන් දැකපු ගතියක් තියෙනවා. පිට තියෙනවා අපි ගත කරපු ජීවිතයේ හැටියට සංස්කෘතික ලක්ෂණ වල හැටියට ගැටෙන මිනිස්සුන්ට පිට ටිකක් කුණු දාඩිය කච්චල් කහට තියෙනවා. ආර්ය ශාවකයා පිට කහට තිබුණට එයා දන්නව ඇතුළ නිවන තියෙන බය. ඒ නිසා එයා කරන උත්සාහය හරියනවා. මොකද එයා හැකි සංඥාවෙන් පටන් ගන්නවා. පෘතජ්ජනය හැම වෙලාවෙම Tamanට සාප කර ගන්නවා තියෙන හරියක් වුණු. ඒ පිට කට වුණුනේ. ඒක නිසා මේ දෙකම එකයි. එදා දක්ව ඒකාග්‍රතාවයත් අද දකින්න වික්ෂිප්ත භාවයත් එකයි. විපස්සනා කියලා කියන්නේ වික්ෂිප්ත භාවයේ හරහා ඇතුළේ තියෙන ඒකාග්‍රතාවය දැක්කනම් වික්ෂිප්ත භාවයේ බොහොම පොඩ්ඩයි තියෙන්නේ. පිටින් ගෑවිච්ච නිකන් කාර් එක පේන්ට් එකක් වගේ පොඩි තට්ටුවක් තියෙන්නේ මිනිස්සු බලනකොට බලන්නේ පේන්ට් එක විතරනේ. වෙන එක විනිවිදින්න යන්න මං කිව්වට හරියන්නේත් නැහැ. ඔක නැවත වෙන්න දෙන්න ඒකාග්‍ර වෙනව වෙන්න අරින්න ආය ඇවිස්සෙන්න යන. ආය ඒකාග්‍ර වෙන්නේ নিকමට හිතනද එකම පරියන්කේදී මේ වගේ අවස්ථා 10ක් 15ක් දැක්කොත් මේ ඒකාග්‍ර වෙනවා ආය ඇවිස්සෙනවා. ආය ඒකාග්‍ර වෙනවා ආය ඇවිස්සෙනවා. අන්න යාට විතරයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන නොසලෙන මනස, తాදී මනස ඇති හැටිය දකින්න පුළුවන්. එහෙම නැතුව කැළඹින එක දකින්න කාට කවදාකවත් ඒකාග්‍රතාවය දකින්න බෑ. ඒකාග්‍රතාවය දකින්න කාට කැළඹිලා දකින්න බෑ. මෙහෙම දැකලා දැකලා දැකලා දැකලා මේ හැම වෙලාවෙම මේ දෙකම තියෙනවා බලන දෘෂ්ටි කෝණේ හැටියටයි මේක වෙනස් වෙන්නේ කියලා දැනගෙන කලබලයක් ආපු වෙලාවදී ඒකාග්‍රතාවය හොයන්න බොහොම අඩියට වෙලා බොහොම සාන්තව යනවා. ඒකයි කියන්නේ මේ ඒකාග්‍රතාවය අද නැති වුණාට ඒක සදාකාලික නැතිවීමක් වෙලා නැහැ. ඒකට නැවත යන්න පුළුවන්කම තියෙනවා. ඒක manussකම කියන්නේ ඒකට. මේකට කියන්නේ බුදුහාමුදුරුවෝ ක්ෂණ සම්පත්තිය කියලා. මේකට ක්ෂණ සම්පත්තිය කියන්නේ ඒ නිසා මේ ඉන්නේ කලබල වලට චර්චුරු ගන්න එපා. ඒ කලබල ASCII ම හොඳට ඒකාග්‍ර වෙච්ච වෙලාවේ තිබිච්ච සාන්ත ගතිය දැන් නැද්ද කියලා හොඳට බැලුවොත් කලබල වලට දුක් කරග දුක් ගන්න හිතක් නැහැ. කරදර ගන්න හිතක් නැහැ මොකද හිත නිතරම ඒකාග්‍රතාවය බලන්නේ. ඒකට මගේ වචනේ මං කියන්නේ හිත කරදර ගන්න වෙලාවක් නැහැ. කරදරයක් ආව ගමන් බලන්නේ අනේ මේ tempatකම ඔය කොච්චර කරත් යට තියෙනවනේ කියලා. හැබැයි ඒක gedara ගෑණිට නම් පෙන්වන්න බෑ. gedara ගෑණි වයින්නවා කිසිම දෙයක් ඔලුවට ගන්න මොනවා කිව්වත් කරබන් නිකන් ඉන්නවා. බීරි එළියට වේනා ගායනා කරා වගේ. ඔය gedara ගෑණිගෙන් දික්කසාද වෙන්න ඕන නම් හොඳම ක්‍රමය. මොනවාරි කියලා මොනවාරි කියපුවම කරදිච්චාම අමාරු සේවය කියන්නේ මඩ වුණේ. මොකද්ද කිව්වේ? මට වුන්නේ දෙසරේ කිව්වනම් ඔන්න තැපෑලෙන් එනවා දික්කස හදන නඩුව ගෙදෙට්ට. අමාරුසයි ඒ දවස්වල අපි පුංචි කාලේ හරිය ප්‍රසිද්ධ දෙයක් නෑ මට වුන්නේ කියන්නේ. ඒ කියන්නේ උඹ කියන දේ ගණන් ගන්න ඇච්චරයි. ඒකට කියලම කියන මට වුන්නේ කියන්නේ. ඔය කරදර එනකොට කියන්නේ මට වුණා මොකද කිව්වේ? නෑ මම උඹට කිව්වේ මෝල් වහන්සේ නෑ නෑ මට වුණා ආයේ මොකද කිව්වේ? වැඩ නෑ කියලා වැඩක් නෑ. දැන් උද්දී ඉඳලා හැන්ද යනකම් මම බැටුම් ගන්නවා නිස්සන්න වනින්දදී මොන දේ මගේ ඔළුවේ දාන්න කියත් මම තමයි මේකේ නීති බලධාරී. ඔයගොල්ලෝ දන්නේ නැද්ද ඇයි? මම තමයි දැන් නිකෝ ලොකු ආම්ද්‍රෝ. ඔක්කොමලා එනවා වෙස්සන් යන අරෙමිදී ඕක පැත්තක තියලා කියනවා ඕක තියලා යන්න ඊගා එක්ක නැන්නකො. ආ ඕක තියන්න ඊගා. අද ගාව කවද්දාවේ මොන පාට කොලයක්ද? ආ පොඩ්ඩයි ඉන්න. අර කට්ටියෙන්නකො. ආර මනසට එපා වෙලා යනවා. කියලා වැඩක් නැහැ. වෙන්න ඕන එක වෙනවා. හැබැයි ඔය කොච්චර සෙල්ලම් වුණත් වෙන්න ඕන එක වෙන නිසා ඔක්කොම ලොකු තායි දින කාලේ හමස් පෙට්ටිය කියලා එකක් තියෙනවා. ඒකට දාන්න. ඉතින් මම එක දවසක් ඔක බල ඔන්න ඔකට දාන්න. ඔය ඇල්ලොක් කඩන්න එපා. ඒක හමස් පෙට්ටිය කියන්නේ. ලියුම ඇවිල්ලා තියෙන ඔක්කොම හරි මේක කඩලා නැහැ. ගොඩින් මාතේ ඉන්න කාලේ ඇඳ පිටියට හේතු කළා නැහැ. ලියුම් ආපුවාම එහා පැත්තේ බිමට වැටෙනවා. ඊට පස්සේ නිසංඛ්‍යා කියලා අතු ගන්නකොට ලියුම් තියනවා හරි හරි ලියුම් තියනවා සර් ආ හරි හරි කරලා නැහැ හරි හරි හරි සායිබබා ගාවට ලියුම් ගියාම මෙච්චර විතර ගොඩාක් පුරවනවා මුල්ල මිනිහා විඳපු ගාන් කියලා එකක් අරගන්නවා අරගෙන ඒකට උත්තර දෙනවා ආ මම ඔක්කොටම ආශිර්වාද කරන ඔක්කොම හරියයි හරි හරි යා ඉවරයි පන්දිසාන්සේ ගාවට ගියාට පස්සේ අර හේම් පොදියක් බැඳගෙන එනවා මෙහෙන් දුර ඉඳලා කට්ටියක් එනවා. ආවට පස්සේ දැන් ඉතින් මෙයා ආවිල්ලා කියනවා මේමයි ස්වාමීන් වහන්සේ අපේ ස්ථානේ මෙහෙමයි මෙහෙමයි මේවා. හොඳයි නේ දැන් ගමන ඇවිල්ලා මාංශයතරේ ගිහලා එන තේ ටිකක් බොමු. එන්නකෝ. ඊගාව කට්ටියට එන්න කියලා. අර මනුස්සයා හිතන දැන් යන්න ඉසලා අපොයින්ට්මන්ට් එකක් දෙයි කියලා. ඉතින් ආයෙසරක් ගිහලා කියන අවසරයි ස්වාමීන් මේ නම මේ ඕව ගණන් ගන්න එපා. ඊගාව එක්ක නැන්නේ. ගිහලා තේ ටිකක් බොමු ඈ මාංශයතරේ. යහනකොට යන්නේ පෙස්සන් ලියාගෙන පෙරකදුරුවේ කරගෙන ඉදිරිපත් කිරීම බලාගෙන ඔක්කොම කරගෙන යන්නේ. ඉතින් හොඳට වාඩි කරනවා. වාඩි කරලා එයා කියාගෙන යනකොට කියනවා හරි ඊගා එකන ගන්න. ඔය එක්ක ඔබලට තේරෙන්නේ නැහැ පෞල් කන. ඇටි එකයි ඔය ප්‍රශ්න වෙලා ඒක දන්නවනම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැම එකම ගන්න ඕනේ. එන හැම එකටම කියන්න ඕනේ අනේ එන්න එල්ල හැබැයි දැම්මම මොකද හමස් පෙට්ටිය දැම්මට පස්සේ මොකුත් නැහැ. හැබැයි නිතරම බලනවා ඒකාග්‍රතාවය සහ එකලස. මට මූල කර්මත්තාන්ට යන්න තියෙන ඉඩෝ එක්කෙනෙක්වත් දෙන්නේ නැහැ. එක්කෙනෙක්ගේ ජෙන්ඩා එකේ නැහැ. ඒක මගේ යුතුයකම. ඒගොල්ලන්ට පුළුවන් ඕන දෙයක් වලට දාන්න. ඒකට ප්‍රතික්ෂේප කරන්නත් එපා. මොකද මිනිස්සෙක්. දාලා හැබැයි මේකම කරන්න ඕනේ කියන්න කාටවත් අයිතියක් නැහැ. ඒක 16කට විතරයි කියන්න පුළුවන්. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි කරන දේ මගේ අතේ. ඒ නිසා දුක් කරදර ආපු වැරදිච්ච පරියන්කේ තියාගන්න ආයෙ කරන්න දවසක ආයෙ තේරෙයි ඒකාග්‍ර වෙනවා. හිතන්න එක පරියන්කේදී මේ දෙකම වෙලා හතර සැරයක් වෙන තැනකට ගියාට පස්සේ තමයි ඔන්න භාවනා ඥාන මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක මේ මේ වගේ රිට්‍රීට් එකදී දවස් හතර පයින්කොට කට්ටියට තේරෙන්න පටන් ගන්නවා. තේරෙන්නේ නැතිම જાතිකුත් ඉන්නවා. ඒකට ප්‍රශ්නයක් නැත්තේ නෑ. තේරෙන කෙනාට දවස් 3-4 යනකොට තේරෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නයට ආනාපාන සති භාවනාව පිළිබඳව හුස්ම රැල්ල නාසිකාග්‍රයේ වදින අයුරු ආස්වාසයේදී හා ප්‍රාස්වාසයේදී එහි වෙනසක් නිරීක්ෂණය කළෙමි. ඇතැම් විට අඛණ්ඩව විනාඩි 15ක් 20ක් පමණ මෙනෙහි කළත් සමහර අවස්ථාවල හිත වෙන අරමුණු ගනී. නැතිනම් තීන විද්‍යේ වැනි අවස්ථාවකට පත්වේ. ඉක්මනින්ම නැවතත් මූල කර්මස්ථානයට පැමිණේ. ප්‍රශ්නය හුස්ම රැල්ලේ මම මේ පොඩ්ඩක් බාධා කරනවද මන් දන්නේ. මේ අන්තිමට කියපු වාක්‍ය නැවතත් මූල කර්මත්තාන්ට පැමිණේ. මොකද මේ වාක්‍යය ඇතර නැතිනම් තීන මිද්දේ වැනි අවස්ථාවකටපත් වේ ඉක්මනින්ම නැවතත් මූල කර්මස්ථානයට පැමිණේ. ඉක්මනට නැවත මූල කර්මස්ථානට පැමිණේ කියන එක මේ ලියපු කෙනාට මම මේ ආමන්ත්‍රණය කරන්නේ මේක තමන් කරන දෙයක්ද නැත්නම් ඉබේ සිද්ධ වෙන දෙයක්ද කියලා. ඊටමතා තමන් මූල කර්මස්ථානට ගන්නවද එහෙම නැත්නම් භාවනා කරන යනකොට මේ පිටේ ඉඳලා දැන් ඉබේම මූල කර්මස්ථානට ආවා කියලා ඉබේ සිදුවෙන දෙයක් වශයෙන් මේක දකින්න කියන එක හරි වැදගත් වෙනවා. ලියවිලා තියෙන වාක්‍යයකට අස්තර විස්තර ටිකක් මම මේ ඉල්ලන්නේ. එතකොට අපි විනාඩියක් ඉඳ ඉතුරු වෙනකන් කියවනවා මේක. ප්‍රශ්න දෙකක් තියෙනවා. යනවා පළවෙනි ප්‍රශ්නය හුස්ම රැල්ලේ හැපීම ක්‍රමයෙන් සියුම් වෙද්දී ආස්වාසයත් ප්‍රාස්වාසයත් අත්ත වශයෙන්ම ඒ අනුගාමීව කෙටි වෙමින් යන බවත් හැඟේ. එය එසේද? නැතිනම් හැඟීම් මාත්‍රයක් පමණද? දෙවෙනි ප්‍රශ්නය සබ්බකාය පටිසංවේදී පස්සං භයං යනාදී පාඨවලින් කියවෙන්නේ ආනාපාන සති භාවනාවේ විපස්සනා කොටසට අයත් දෙයද? මෙයින් විස්තර වන්නේ මෙනෙහි කළ යුතු දෙයද? එසේ නැතිනම් නිරීක්ෂණය සඳහා පමණද? කරුණාකර පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ ප්‍රශ්න ටිකට අපි යන්නේ ඉස්සලා මම කැමති දැනගන්න මේ විනාඩි 15ක විතර හිට පිට යනවා නැවත අරමුණට එනවා මේ අරමුණට එන එක තමන් නිරීක්ෂණය කරන ඉබේ සිදුවෙන දෙයක්ද නැත්නම් තමන් ආයාසයෙන් තමන්ගේ අරමුණට ගන්නවද කියන එකට මට ඕන කට උත්තරයක් දැනගන්න අපෝ ඒව ඉබේම සිද්ධ වෙන්නේ එතකොට ඉබේ සිදුවීම තමන් උපයාගත්ත තමන්ගේ පරණ කරපු ප්‍රයත්නක ප්‍රතිඵලයක්ද නැත්නම් පොතින් ලබාගත් එකක්ද පින් කරලා ලබාගත් එකක්ද අම්බලෙන් දාත්‍රෙන් හම්බෙච්ච ඥානගතව තිබුණ එකක්ද මොකක් කියලාද හිතන්නේ? වැරදිච්ච තැන ඉඳලා නිවැරදි තැනට හිත එන ගතිය දැන් නිරීක්ෂණය වෙලා තියෙනවා. මේ දේ තමන්ම භාවනා කරපු පේප එකක්ද නැත්නම් භාවනාවෙන් තොර වෙන පින්කමකින් වෙන ශක්තියකින් ආපු එකක් කියලාද හිතන්නේ? භාවනා කිරීමෙන්ම ලැබෙන ඔව් එතකොට ඒ භාවනා කිරි දැන් හිත පිට යනවයි කියලා අපි දීවෙනෝනේ කල්ැතු විනාන බනගෙන හිත පිට යනවා. එතකොට අපි කවුරුත් දන්නේ කනගාටු විත්තක් කියලා. මේ පාරේ ඵලයන් කියනකොට පාරේ පිටපයින්. එතකොට පිට පාරෙන් පිට වෙන මේක ආපහු නැවතට එන එක. ඉබේම යාම ආපහු ගෙනල්ලා පාරට දාන එක සතුටු විය යුත්තක් කියලා හිතෙන්නේ නැද්ද? මේක භාවනාවේ ප්‍රතිඵලයක්. ඒ සතුට වීම තියෙනවා නම් ඊට පස්සේ භාවනා විනෝදාංශයක් විතරයි. මොයේ ඊට පස්සේ තියෙන ඕනම ප්‍රශ්නකත් අදාළ වෙන්නේ දැන් Tamanට හම්බෙලා තියෙනවා ඒක. හිත පිට යනවා මම කියලා නෙවෙයි. හිත ආපහු එනවා ඒත් මම කියලා නෙමෙයි හැබැයි මම උපේ උපේක. ඒක නිසා අනිත් දවසේ හිතට කියනකොට යන්න ඕන දැනක ඵලයක්. ආපහු එන ගමන පොඩ්ඩක් බලාගෙන ඉන්න මේක මම මේ ජීවිතේ මමම හම්බ කරපු එකක්. ඒ ආපහු එන ගමන දිහා බලانے හිටියොත් ඒක කාටත් එක වගේ. ඒ ආපහු එන ගමනේ ගෑනු පිරිමකමක් නැහැ. ආපහු එන ගමන අගේ කරන එකේ බාල, තරුණ, මහලු වෙනසකුත් නැහැ. හැම එකනාගම සමානකමක් තියෙන මෙන්න මේකට ප්‍රමෝද වෙන්න දන්නවනම් මේකට ප්‍රීති වෙන්න දන්නවනම් මේක සති සම්පජඤ්ඤය කියලා දන්නවනම් මේක පස්සද්ධියට හේතු වෙන බව දන්නවනම් මේක සුඛයට හේතු වෙන බව දන්නවනම් හිත පිට යන හැම වෙලාවෙම සතුට වෙන කාරණාවක් තියෙනවා. ඉසර හිත පිට යනකොට කනගාට වෙන කාරණාවක්. දැන් දන්නවා ගියාට එයාම ආපහු එනවා. ආන්න එක පුරුදු වුණා අපිට තේරෙන්න පටන් අරගනි. යම් තැනකට ගියාට පස්සේ භාවනා භාවනා විශ්ින් අතට ගන්න හදනවා. පාලනේ අතට ගන්න හදනවා. පළවෙනිම ලකුණ තමයි වෙන්නේ. අසත්‍යමත් වෙච්ච ගමන් ආය අසතියේ ඉඳලා සතියට පාරක් හැදෙනවා. ඉතින් මේක අත්දකින්න අසත්‍යමත් වෙන්න ඕනේ. නැත්තම් මේ පාර තේරෙන්නේ එතකොට සති જાති දෙකක් අඳුනවා. එකක් අරමුණේ ඉන්නකොට ඉන්න බව දන්න එක. දෙක අරමුණේ නැතිකොට නැති බව දැනගෙන අපව එන එක. මේ සති දෙකෙන් වඩා හොඳ එක, වඩා සෙල්ලක්කාර එක, වඩා කාර්යක්ෂම එක මොකක් කියලාද හිතන්නේ? අරමුණේ ඉන්නකොට අරමුණේ ඉන්න බව දන්න එකද එහෙම නැත්නම් අරමුණෙන් පිට ගියාට පස්සේ ඒක දැනගෙන නැවත ගෙදෙට්ට ගෙනල්ලා අතාට සතියේද වඩා හොඳ මොකද හිතන්නේ මත්තනේ දෙකම වැදගත් නෑ ඒකෙන් ඉස්සල්ලාම තියෙන අරමුණේ ඉන්නකොට අරමුණේ ඉන්න බව දන්න සතිය ඒක කියනවා සතිය කියලා පිට ගිහිල්ලා පිටේ ගිය බව දැනගෙන ආපහු එන එකට කියනවා සති බලය කියලා සති බලයට තියෙන වැදගත්ම කාරණාව තමයි පිට ගියයි කියලා පශ්චාත්තාප වෙන්නේවා පමාදේන කම්පතිති සති බලා. පිටිගිය කියලා කනගාට වෙන එකනට කවදාකවත් ආපහු වෙන ගමන සමාදම් වෙන්න බෑ. ඒ ගැන රස විඳින්නත් බෑ. ඒක වෙනවා. උනාට මේ බූරුවා පිටේ හකුරු පැටේ වගේ ඌට රසයක් තේරෙන්නේ නැහැ. කමඨාන සුද්ධ කරලා දෙන්න ඕනේ නෑ ඔබ හිත පළච්චාවයි. නමුත් ගිය තැනකදී අසතිය තේරුම් ගන්න අපව වෙනවනේ. මෙන්න මේක සතුට වෙන්න ගියා නම් මේ වෙලාවේදී අපිට තේරෙනවා මුළු උස්ම රැල්ලම ඔකට හොඳට නිරීක්ෂණය බලන්න පුළුවන් මොකද පිටිගිය කියලා කනගාට වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒකයි මම මේ මේ අතරමැක මේ වාක්‍ය දැක්වූ ගමන් නතර කරේ. ඒක මේ සභාවේ ඉන්න ඕක දෙන්නේ දන්නව ඇති. නමුත් භාවනා කරගෙන යනකොට මෙතෙන් ආවට පස්සේ භාවනාවට භාවනාවේ වගකීම අතට දීලා යන්න අරින්න හිත පිට ගියයි කියලා කනගාටු වෙන එකකට කවදාකවත් භාවනාවේ දියුණුවක් ලබන්න බෑ. එයාට කරන්න තියෙන්නේ ආපෞසරයක් අරමුණට ගෙනල්ලා අරමුණේ ඉන්න එක වැඩි කරනකොට වැඩි කරනකොට පිට යන එක අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි. පිට ගියේක නැවත අරමුණට එන ගතියට මේ කියන්නේ සතුප්පාද කියලා වචනය ਸਰවඥන්සේ සඳහන් කරනවා. සති නැවත උප්පාද කිරීම මේක පෙන්නනවා හොඳට භාවනා කරලා මේක වෘතු කරපෙක් කෙනෙක් මරණ චිත්තක්ෂණයේ සිහිවි කල්ලලා මැරුණොත් වික්ෂිප්ත මනසකින් මේ සතුප්පාදයේ දක්වා භාවනා දියුණු කරපෙකන කවදාකවත් අපායන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම ස්වර්ගයේ උපදිනවා. ටික වේලාවකින් එයාට කල්පනා වෙනවලු මරණ වෙලාවදී මට කිසිම පාලනයක් තිබුණේ අන්දමන්දයි ඒත් මං හරි තැනකට ආවේ මොකද කල්පනා අඩේ මට ඒ කාලෙත් තිබුණා අවුල් වුණාට පස්සේ gedere ඉන ගතියක් තිබිලා තියෙනවා මෙන්න මේ සතුප්පාදේ ඇති වෙච්ච ගමන් ඊගාව ආත්මේ එකපාරට විපස්සනා ඥාන ටික වැඩෙනවා කියන. ඉගෙන තේරෙන්න ගන්නවා යාට මේ මොකද වෙන්නේ කියලා. ඒ නිසා භාවනා කරන කෙනාට භාවනා ඥාන පහළ වෙන්නේ හොඳටම අසාධ්‍ය ලෙඩක් එන්න ඕනේ. ඒ වෙනතම් මැරිලා ඊගාවාත්මට යන්න ඕනේ. අනේ එදාට තේරෙනවා වඩපු සතිය අම්මා අප්පා නැති වුණාට ආරක්ෂක හමුදාවල් නැති වුණාට අරස්සාවක් දෙනවා. මේක සමාදන් වෙන්න දන්නේ නැති නිසායි අපි මේ පිට හිත පිට යාම පිළිබඳ පශ්චාත්තාපය ඇති කරන තියෙන්නේ. කොච්චර දිනුනත් හිත පිටයයි. ඒක නැති කරන්න බෑ. බුදුහාමරණත් වෙලා තියෙනවා. හිත පිට ගියක නැවත ආපහු එන එක හැම ගම හැම තේනා ගාම නැහැ. තිබුණත් ඒක අගේ කරන්න දන්නේ නැහැ. අගේ කරන්න දන්නේ නැති කට්ටිය මගේ පැත්තෙන් බලනකොට කුඹුරු කවිතං ගැන දැනගත්තට අස්සන් නෙලන්න දන්නේ නැති જાතියක්. මේ පිට නැවතෙන බව දන්න මනුස්සයා කවුරු කුහුරු වැඩ කරත් ඌ තමයි අස්සන් නෙලන්නේ. ඌට තමයි ලාභය හම්බෙන්නේ. අසාධාරණයි. අන්තිම ඒකාධිපති ක්‍රමයක් තියෙන භාවනාවයි. මේක තේරුම් ගත්තොත් වරදින්න වරදින්න ජොලියක් යනවා. ඒ විතරක් නෙවෙයි කෙලස් කැපීමක් සිද්ධ වෙනවා. තමයි දන්නවා කෙලස් යව අපවදර හිත නික්ලස් තැන් දෙනකොට ඒ කෙලස් ටික කැපෙනවා. ටික ටික ටික ටික සල්ලේක ප්‍රතිපත්තියට යනවා. ඒක නිසා එතන ගියාට පස්සේ ඔය පස්සේ අහන පස්සම්බයං කාය සංකාරං එහෙම නැත්නම් පස්සම්බයං කාය සංකාරණ සබ්බකාය පරිසංවේදී කියන එක පස්සම්බනේ කියන සංසිදීම ඒ වගේම සියල්ලම සිද්ධ වෙන්නදලා හාත්පස දැනගන්න එක සිද්ධ වෙනවා මොකද හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඒක නිසා හිත පිට යන එක වෙන කනගාටු වීම වෙනුවට නැවත යා විශ්ීම gedare එන එක සමාදම් වෙන්න පටන් ගත්තොත් පිට යන හැම වෙලාවෙදිම සතුටු වෙන කාරණාවක් තියෙනවා. ඒතරින් එහාට භාවනා කරන්නම දෙයක් නැහැ භාවනාශීම භාවනා බාර ගන්න. සැකනම් විතරක් මූල කර්මත්තානේ පොඩ්ඩක් අත කාලා බලනවා වෙරිෆයි කරගන්න ප්‍රත්‍යක්ෂණය කරගන්න. එහෙම නැහනේ ඔය යන්නම දෙන්න පුළුවන්. එතකොට ඔක සමතද විපස්සනාද ඉස්සරහද පස්සද පස්සම්බයන්ද සබ්බකායද මොන්නම වචනයක්වත් දාන්න ඕනේ භාවනාව නිකන් වැල ගහ වැල වැල යන පැත්තට මැස්ස ගහලා දුන්නා වගේ ගහක මුල් නිසිනින්ද වැඩෙන්නසේ වැඩෙන්න පටන් ගන්නවා. මේක තමයි අපි එලි කරගන්න ඕන කාරණාව, මතු කරගන්න ඕන කාරණාව. ඒක කෙරුවට පස්සේ ඊටු දේවල් දැනගත්තා නැතගත්තා කියලා ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒක නම නැතගත්තේ දැනගත්තේ නැතර කමන්නේ. අනිවාර්යෙන් බහන වැඩෙනවා කියලා හිතාගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරමි. ආස්වාස ප්‍රාස්වාසයට සිත යොමු කර ටික වේලාවක් යන විට ආස්වාස ප්‍රාස්වාස සියුම් නොදැනී යයි. ටික වේලාවක් යන විට හෝ ආස්වාස ප්‍රාස්වාස නොදැනී යාමට පෙර කයද නොදෙනී යයි. හුදකලා නිදහස් තත්වයකට සිතපත් වේ. ඒ දෙස සිත යොමු කරගෙන විනාඩි 10ක් 15ක් පමණ සමහර විට පැය භාගයක් පමණ වද සිටිය හැක. ඊට පසු සිතවිලි එයි. ඒ බව දැනේ. සමහර සිතවිලි අතීත සිදුවීම් හෝ සමහර සිතවිලි මාන්‍ය දනවන ඒවාය. තව ටික වේලාවකින් නැවත හුදකලා තත්ත්වයට පැමිණේ. මේ තත්ත්වය කීප වටක් මාරුවෙන් මාරුවට සිදුවේ. මේ සිතවිලි මාන්නේ සහිත සිතවිලි ඒම අකුසලයක්ද? එසේනම් ඒවා වළක්වා ගන්නේ කෙසේද? සමහර පරයන්කවලදී වේදනා දෙයි. ඒ වාද ටික වේලාවකින් සංසිඳේ. වේදනා ඒමද පෙර අකුසල්ද මේ සිදුවීම් ගැන පහදා දෙනමින් ඉතාමත් ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පෙරවන් සරණයි. ඔය විස්තර කරලා තියෙන විදිය හොඳයි. අපි ඉස්සලා ගත්ත දෙවසත් එක්ක බලනකොට අපි කියමු මාන්නකාර හිතවිලි අනිවාර්යයෙන්ම අකුසලයක් කියලා ගන්නකො. නමුත් මේ මාන්නකාර හිතවිලි පැදුරටත් නොකිය යනවනේ ඒක කුසලයක්. අපි ඒක සමාදන් වෙන්න දන්නේ. අපිට තියෙන්නේ මේ කුණු කන්දලයක් ආව ගමන් කෑ ගහන්න පටන් ගන්නවා. ගෙට ගිනි ගත්තෝ, ගෙට ගිනි ගත්තෝ, ගෙට ගිනි ගත්තෝ කිය. ඒ කතාවත් මම කියන්නම්. ඒතකොට පොඩ්ඩක් hina වෙන්න පුළුවන්. මොකද පැයක් විතර ගිහිල්ලා තියෙන්නේ. ඔය ගංගෙවල් වල ඉස්සර තිබිලා තියෙන්නේ මැද මිදුල තියලා වටේට ගෙවල් ටික හදාගෙන තියෙනවා. ඈත බැද්දේ තමයි හේංගොවිතං කරන්නේ. ඉන් දවල් වලට ඔක්කොම පිරිමි හේනට ගිහිල්ලා. ගෙදර ඉන්නේ පොඩි දඩුවේ ගෑණි විතරයි. ඉතින් මොකක් හරි ගමරාට මොකක් හරි ජොලියක් ගිහලා දවල් ගෙදර ඇවිල්ලා තියෙනවා. ගෙදර එනකොට ගෑණි හාල් කරනවලු. ඉතින් ගමරාට ඉතින් ගෑණිත් එක්ක පොඩ්ඩක් ප්‍රේම කර කර ඉන්නකොට ගේ ලිපපත්තු වෙලා වහලට ගිනි ගත්තලු. කොල්ලා තුනේ ඉතින් ගමරාට පුරුද්දට ගම්මැදට බැලලා කෑ ගහනලු පිරිමි කෙනෙක් වරෙල්ලා පිරිමි කෙනෙක් වරෙල්ලා ගෙට ගිනි ගත්තෝ ගෙට ගිනි ගත්තෝ කියලා. ගෑණි කෝ ඇයි යෝධිය තෝත් පිරිමියෙක් නේ කියලා. ඊට පස්සේ හැබැයි යෝධිය මතක නැතිවම නේ කිව්වලු වහලට නැගලා නිවා ගත්තා. ඌට මතක නැහැ ගමරාලට මම පිරිමියෙක් කියලා. ගෑණි කියන්න ඕනේ. නෝම තමයි වැඩි. මේ ඕනි මාන්නකාර හිතවිල්ලක් අකුසල් තමයි. නමුත් ඒක ඉති යනවනේ ඉතින් මේ ආපු එක ගැන මොකටද මේ උඩ බලනවා ගෙටගෙන ගත්තෝ ගෙටගෙන ගත්තෝ කියලා අරමත් කඩා ගන්න නටනවා. ගෑණි ඉඳලා කියන්නේ අයියකෝ තෝත් පිරිමින්නේ නැගලා පිටින් නිපෙ මෙන්නම පීකෝ. අඩේ ගායනී යෝධිය ඒකනේ දැන්නේ මතක් වුණේ කිව්වා. ඒක දැකපු ගමන් ඔය ගිය රාග හිතිලි ප්‍රදේශයේ සමාදන් වෙනවා අපිට නිවන් දකින්න ඒ පින් ටික ඇති. අපි එන ටික විතරනේ මෙතෙක්කල් පව් කීකේ පව් කීකේ කතා කරේ. ඇති වෙන තාක් සියල්ල නැති වෙන බව තමයි කොණ්ඩඤ්ඤ සාංශයේ ධර්මය අවබෝධ කරපොත් ලකුණක්. යම් කිසි සමුදේ ධම්ම සබ්බත්තන් නිරෝධ ධම්ම. එතකොට මේ ඔක්කොම යනවා. ඔය මොන જાතියෙන් අවත් මොන දෙයක් නතර වෙන්නේ නැහැ. ඉතින් අපේ තියෙන පෘථග්ජනකම කියන්නේ එන දේ අකුසලය ඉස්සాత බඳගෙන කෑ ගන්න. නමුත් විවරණයට පස්සේ බලනකොට ඒක ගිහිල්ලා. ඒක නිසා Nirodhe බලනවා කියලා කියන්නේ ක්ෂේවියෙන් බලනවා කියලා කියන්නේ වැයවීම බලනවා කියලා කියන්නේ පටිනිස්සග්ගික බලනවා කියලා කියන්නේ ඔක්කොම එන හරියක් රාග කියලා හිතන්නකො. නැත්නම් එන හරියක් මාන්න කියන්නේ. ඉතින් Nirodhe බලනකොට ඉතින් ආරාගේ යන හැටිනේ බලන්නේ. මාන්න යන හැටිනේ බලන්නේ. ක්ෂය වෙන හැටිනේ බලන්නේ. වැය වෙන හැටි බලන්නේ ඉතින් අසනින් නෙලන්නේ යා විතරයි. භාවනේ අසනින් නෙලන්නේ කයනුපසන වයනුපසන ඉදෝටදානුපසන බලන කෙනා විතරයි. එතන මේ ආපු හැම හිතවිල්ලකම වලිගයක් තියෙනවද බලන්න. හුලඟක්වත් තියෙනවද බලන්න දැන්. ඒක ගිහිල්ලා තියෙන පශ්චාත්තාපය විතරයි එන්නේ ඒකටයි මෝඩකම කියන්නේ. මේ යන්න ගිය දේ හිතේ තියාගෙන සටහන් කරගෙන මේක රාග හිතවිල්ලක් ආනාපානේ කරද්දී ආවේ පරියංකේදී ආවේ කියලා අර උපෙන සාතික ලියන සාක් වේදාන කියන්නේ. ඉතින් මනසට පව් මේ මේ චිත්ත පීඩায় නැතුව අසහනින්ද මොන කරන මොකද සමාදාන් වෙන හරිය සමාදාන් නේ වැරදි පැත්ත විතරයි. ඒක නිසා බලන්න මේකේ යන පැත්ත බලන්න. ඡේ වෙන පැත්ත බලන්න. වැය වෙන පැත්ත බලන්න. බැලුවේ නැතුණට ඒක වෙලා තියෙන්නේ. නමුත් සමාදාන වෙච්ච නැති නිසා ඒකට එළඹ වාසය කරපු නැති නිසා තාම සැකයක් ඉතුරුලා තියෙන ඉස්සරහදී භාවනා කරන ගමන් ඒ යහ කල්පනාව පුලුල් දැක්ම ධම්මයක් සංකල්පන ඇතුව බැලුවොත් ඔය ඇවිල්ලා තියෙන හැම කරදරයක්ම ගිහිලා තියෙනවා. අපි එන වෙලාවේදී කෑ ගහන වැඩිකම නිසා වෙච්ච චිත්ත පීඩාව විතරයි තියෙන්නේ. නමුත් ඔක්කොම යනවා. එකම දෙයක්වත් මේක ඉතුරු වෙන්නේ ඒක අපිට දී ඇති මානව දායාදයක් කියලා දන්න නිසා එනකොට කෑ ගහන්න නැතුව පොඩ්ඩක් ඉන්න එකයි තියෙන්නේ. කෑ ගැහුවත් කමක් නැහැ. ලෝකයා කෑ ගහන හින්දා. නමුත් Taman බලන්නේ කෑ නැහැ හරි බලන්න. මාන හිතවිලි එනවා යනවා. ඒකට හේතුව මාන්නේ ඉඳලා නැවත gedett එන හිත දිහා බලනවා අපි ඉස්සර කරපු සාකච්ඡාව වගේ මාන්නේ වුණාට පස්සේ එතන ඉඳලා නැවත අරමුණට එන හිත සමාදම් වෙන්න ගිය ගමන් නැති උනේ කෙලෙසයක් නේ. ඊවන් කරේ කෙලෙසයක්. දැන් එන්නේ gedere එන ගමන. මූල කර්මත්තාන්ට එන ගමන. අපි මූල කර්මත්තාන්ට එන ගමන සන්තෝෂ වෙනකොට අරක ඉබේම ෂේ වෙලා යන්න පටන් ගන්නවා. මේක වරදින්නෙම නැති න්‍යායක්. මොන්නම තැනකදීවත් කාටවත් නිෂේධනය කරන්න බැරි න්‍යායක්. නමුත් න්‍යාය අල්ලගන්න අමාරුයි. මොකද අපේ හිත හැමදාම Tamanට සාප කරන නැස්චාර්තවාදී පෞකාර ගතියක් අපේ හිතේ තියෙන. තමයි තමයි සාප කරගන්න හිතක් අපි ළඟ තියෙන්නේ. ඒ නිසා අපිට හොඳ පැත්ත දකින්න. නමුත් බුදුහාමුදුරුවෝ අපිට පෙන්නනවා ඔබ සමාදන් වුණා නැත්නම් ඔක වෙනවා. මම කියලා දෙන්නේ විදේක ක්ෂය වීම බලන්න. වැය වීම බලන්න. නිරුද්ධ වීම බලන්න. වැය වෙන හරියක් වැය වෙන්නේ මාන හිතවිලි. ක්ෂය වෙන හරියක් ක්ෂය වෙන්නේ මාන හිතවිලි. නිරුද්ධ වෙන හරියක් නිරුද්ධ වෙන්නේ මාන හිතවිලි නම් අනතිමානී ගතියක් අහිංසක ගතියක් නිහතමානී ගතියක් ඉතුරු වෙනවා. එතකොට සැකෙන්නේ නැහැ. මම දන්නේ මම මේව කියනකොට මේ ප්‍රශ්න කීප එකකට උත්තර ලැබුණද කියලා. එහෙම නැත්නම් මම කරුණාකරලා ඉල්ලා සිටිනවා. නැවත ප්‍රශ්නේ වර්ණ ගන්න. එතකොට මට පුළුවන් දන්න ප්‍රමාණයෙන් ඒකටත් උත්තර දෙන්න. නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්න තුනක් තියෙනවා තව එකෙන් දෙකක්ම ධර්මදේශනාව සම්බන්ධයි ස්වාමීන් වහන්සේ. අනිත් ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිත සක්මන් කරමි යන අරමුණෙහි පිහිටා සක්මනෙහි යෙදෙන විට ඒ සඳහා සිතට දෙන අරමුණු ඒ වචනේ පැහැදිලි නැහැ අරමුණු වගේ තමයි හිතෙන්නේ අනුව පාද අනුපිළිවෙලින් ඉදිරියට ගමන් කරයි ඒ අවස්ථාවේදී ඔසවනවා යනවා යයි කයේ ක්‍රියාකාරීත්වය අනුව මෙනෙහි වේ. තව ගැඹුරට මෙනෙහි කිරීමේදී පාදයේ නැමැති රූපය පොළව නැමැති රූපයේ ගැටි තද බවක් හැඟේ. අවස්ථාවකදී වැල්ලේ නම් විසිරෙන සුළු බවක් දැනේ. ලනු පැදුරේ ඇරෙන සුළු බවක් දැනේ. මේ සියල්ල වේදනාවක් බව අවබෝධ වේ. මේ වේදනා තුලින් ඇතිවන සංඥා සමහර විට සුවගෙන දෙයි. දැනෙන විට, ඇනෙන විට. බොහෝ විට සැප හෝ දුකක් නොදැනී දැනෙන බවට සීමා වේ. සක්මන කෙලවරට ළඟා වූ විට ඇසින් දකින රූපය අනුව කෙලින් ඉදිරියට ගිය සක්මන නැමැති ආපහු හැරීමට මොළයට අරමුණු ලැබෙන බව වැටහේ. එතනත් ඒ වචනේ පැහැදිලිනේ අරමුණු ඒ අනුව ශරීරය ක්‍රියාවේ මේ සියලු කාර්යයන් තුලින් සතිය වැඩෙන අතරින් ඔබටද භාවනාවක් ඇති බව වැටහි. සක්මන තුලදී සංස්කාරයන් හඳුනාගන්නේ කෙසේද? සක්මන තුලින් විපස්සනාවක් සිදුවේද? මාහට අනුකම්පා කර මෙන් කරුණු පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තවද ඊයේ ධර්මදේශනාවේදී කෙලවරක් නැතුව සක්මන ගෙන ගියොත් කුමක් වේද වැනි දෙයක් කියවුණා වගේ දැනේ. මේ පිළිබඳවද පහදා දෙනමින් ඉල්ලා සිටිමි. වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. මේ විදිහට අර සක්මනේදී වෙන ක්‍රියාකාරකම් වලට හිත යනවනම් මේ වම මේ දකුණ මේ ඔසවනවා මේ තබනවා කියලා මේකේ ලාවට වගේ භාගයට වගේ කියලා තිනවා අපිට දැනෙන්නේ මේ වම මේ දකුණ කියලා වේදනාව හරහා තමයි. එතකොට මේ වේදනා හඳුනාගන්නේ මේ වම දකුණ නෙවෙයි මේ ඔසවනවා යවනවා නෙවෙයි කියලා සංඥා තමයි. ඉතින් එතකොට මේ මේ ප්‍රශ්න අහන්න ඕන කියලා හිතන එක තමයි සංස්කාර කියන්නේ. මෙච්චර ලස්සනට යද්දි සැකයක් තියෙනවා. මේක ස්වාමීන් අහගත්තොත් දෙයි ටොප් එකේ උත්තරයක් කියලා සක්මන් කරන ගමන්ම යටි හිතේ සංස්කාර වැඩ. මේ නිසිනින්ද යන්න දෙන්නේ අනායාසයෙන් යන්න දෙන්නේ ඒකට අපි චේතනා දානවා. අදිෂ්ඨාන දානවා. එක එක જાතිවල මේක තව දියුණු කරගන්න හදනවා. ඉතින් එතකොට වෙන්නේ සංස්කරණය. එimhe සංස්කරණය නොකර හිටීම තමයි අනායාසයෙන් යන්න හදනවා. කියන්නේ ඒක අමුතු කලාවක්. නිසා සක්මන් කරලා කරලා කරලා මේ ඔක්කොම වැටෙද්දී ඒක කිසි මමයක් නැතුව නැත්නම් සක්මනකින් තොර සක්මනක් වෙන්න අරිනවනම් ඒක තමයි මේ සංස්කාර පිළිබඳ දෙන්න තියෙන උත්තරේ කියන්නේ ඒකත් ඕනේ නැහැ. සංස්කාර තමයි මේ ප්‍රශ්න ප්‍රශ්න අහන්න හිතන හිතවිල්ල. මෙච්ච ලස්සන භාවනා යද්දි මේක තව සුද්ධ කරලා දැනගන්න දැනගන්න තියෙන කැමැත්ත ඉවර තමයි සංස්කාර කියන්නේ මම දන්නවා මේ උත්තරේ ගත්තට එච්චර කැමැති වෙන්නේ මේ පිළිතුරක් විතර බාර ගන්න කැමැති වෙන්නේ මට පැහැදිලිව කියතයි මේ විදිහට සක්මන් කරගෙන යනවා නම් ඔකට උත්තරේ නොබෝ කලකින් ලැබෙයි අත්දැකීම් අධිකම තියෙන්නේ මේක දිගේම කරගෙන යන්න එතකොට එතකොට කෙලෝරක් නැතුව සක්මන් කරපුවම කොහෙද යන්නේ කියන කියන කරා මට කිව්වර කියලා මතක නැහැ එහෙම සක්මන් කරලා තියෙන රෝහිතස්ස කියන මේ මේ දේව පුත්‍රයා ඇවිද ඇවිද ඇවිද ඇවිද යාට පුළුවන්ලු මේ මොහොතේ මෙහා කෙළවරේ කකුලක් අරගෙන මොහොතේ එහා කෙළවරෙන් තියන. ඒ තරම් පාද ව්‍යායාමය පාද වායාමයක් තියේදී අවුරුදු 100ක් ඇවිද්දලු කෙළවරක් හොයාගන්න බැරි නයි කියලා බුදුහාමරන්ට ඇවිල්ලා කියනවා. يعني දිගට සක්මන් කරාට කෙළවරක් කරන්න බෑ මොකද ලෝකේ රවුන්නේ. ආයෙ කරකිලා ගෙදෙට්ටමයි එන්නේ. ඉතින් ඒක නිසා වෙන්නේ බුදුහාමරට ගිහිල්ලා ආපහු හැරිලා එන්න කියලා තියෙනවා. ඉතින් ඒක නිසා <laughs> මේ වල මම හිතමු තමයි ඔය කියවෙනවා. ඒව මතකත් නෑ මට. ඒ නිසා අපි ඒක අමතක කරමු කියුනේ නෑ වුනේ නෑ කියලා. දිගට සක්මන කරන්න යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආයතන හයෙන් මන ආයතනය ගැන වැඩි විස්තරයක් දේශනා කරන මෙන් ඉල්ලා සිටිමි. හොඳයි අපි ඒක අර මොකද්ද මේ ප්‍රශ්නේ තියාගන්න දේශනාවේදී අපි ගමු මේ වෙලාවදී එකට ප්‍රශ්න වෙලා ගන්න නැතුව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මීට පෙර ධර්ම දේශනාවේ සඳහන් කළ ධම්ම ධම්මුත්තේ විග්‍රහිතය සහ තුවංක ප්‍රතිපදාවාදී අපගේ අවබෝධය පිණිස ධර්ම දේශනාවකදී විස්තර කර දෙනුමින් ඉල්ලා සිටිනවා. මේ වචන ඇත්තටම ඇහිච්ච තියෙනවා නිකන් කෑලි කෑලි එකතු කරලා හැදිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හොඳම වැඩේ ඒ ඒ කියවු බණ නැවත අහන්න. ඒක ලේසිනේ. අනිත් එක ඔය අහුවෙච්ච ගමන්ම අපේ හිත ලෑස්ති නෑ. මේ හිමීට හිමීට හිමීට පිට භාවනා වැඩෙන්න ඕන. භාවනා වැඩනකොට ඕගොල්ලෝ කැමති වුණත් නැති වුණත් පුදුමාකාර ධර්ම ඥානයක් ලැබෙනවා. ඒක ඒක මේ කොහොම වෙනවද කියලා කියන්න මම දන්නේ නෑ. Taman පොත් කියවන්න නැතුව නෙමෙයි පොතු කියවනවා. බණ රහනවනේ බණත් අහනවා. නමුත් ඒ එන්ඩෝනේ ධර්මයේ ඔක්කොම ලැබෙනවා අපේ පාත්‍රයේ අපේ භාජන විවුර්ත වෙච්ච එක. ඒක බුරුම ස්වාමීන් වහන්සේලා කියන්නේ නිතරම ධර්ම වර්ෂාව වහිනවා භාජන එළියෙන් තියන්න කියලා. එතකොට පිරෙනවා. භාජන ඇතුලේ තිබ්බට පිරෙන්නේ නැහැ. භාජන එළිය තිබ්බත් මුණින්නමල තිබ්බොත් පිරෙන්නේ නැහැ. කටපුංචි බඩ ලොකුන පිරෙන්න කල් යනවා. කට ලොකුයි බඩ පුංචි නම් පිරලා උතුරනවා. පතුලේ හිලක් තියෙනවනම් වැස්ස වෙනාට වතුර තියෙනවා ටික වෙලාට වතුර නැහැ. එසා පොඩ්ඩක් වෙල්ඩින් කාර්යයකට දීලා පොඩ්ඩක් බලන්න භාජනය කොහොම එකක්ද කියලා. ඒක එළියෙන් තියන්න. එළියෙන් තියනවා කියලා කියන්නේ සත්පුරු ශාස්ත්‍රය කරන්නේ. එතකොට මේ ධර්ම ඥානය ලැබෙනවා. ඉතින් මේකෙ තියෙන්නේ ධම්මොද්දයිච්ච විග්ගහිත මානස කියලා අද අපි ඊයේ ආපු ධර්ම දේශනාදී කටුකුරුද්ද ස්වාමීන් වහන්සේ විස්තර කරනවා ධම්මොද්දච්ච විග්ගහිත මානස කියන එක ආනන්ද ස්වාමීන් වහන්සේ සර්වචනාංශිකේ පිරිනිවන් පස්සේ කරපු ධර්ම දේශනාව සඳහන් වෙලා තියෙනවා කියලා පරිසම්පිත මාර්ගෙත් මේක තියෙනවා. භාවනා කරනකොට ඇතිවෙන කුකුස් භාවනා කරනකොට ඇති වෙන උද්දච්ච. අනිත් එක තුවටක ප්‍රතිපදා නාලක ප්‍රතිපදා ආර්ය වංශ ප්‍රතිපදා සත්ත්වවිසුද්ධි ප්‍රතිපදා ආදී වශයෙන් ප්‍රතිපදා රාශියක් තියෙනවා. ඉතින් මම මේ මතක් කරේ මේ අපි ගත්ත එක ආයතන 6 විස්තර කරන එක ඒ ප්‍රතිපදාවලට අනුව යනවා නමුත් වෙනම ක්‍රමයක්. ඉතින් ඒක එක වෙලාවට විස්තර කරපෙවුවා මේ ප්‍රශ්න විචාරක වෙලාවක අපිට ගොඩාක් විස්තර සහිතව කතා කරන්න අමාරුයි. හොඳම වැඩේ තමයි ඒ මම මට හරි ගිය ක්‍රමේ ඒක සාසනෙත් පිළිගන්නවා සුචි පුලි මුත්තෝ කතම් පඬිතෝ භවී කියලා වචනයක් තියෙනවා. සු කියන්නේ ශ්‍රවණේ එවුම්කම් දෙන්න. චී කියන්නේ චින්තනයේ, පු කියන්නේ පුච්ඡා ප්‍රශ්න හිම, ලී කියන්නේ ලේඛනී. කියන ඒ ඇහෙනකොට ලියා ගන්න මතක තියාගන්න. එතකොට තමයි මේ වාක්‍යයේ වචනේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ සහිතව තමන්ට වැටහෙන්නේ නැත්නම් ඒක ගියාට පස්සේ ඒ වෙලාව නම් හිතන මතක තියෙයි කියලා. පලාතක මතක නැහැ. ඒ නිසා බුරුමේ ඉන්නකම් අවුරුදු 3කුත් මාස 7ක් පොත් ලියලා ලියලා එනකොට පොත් පෙට්ටි 13ක් මං ගෙනාවා ලංකාවට. ප්ලේන් එකේ ගේන්න බෑයි කියලා කිව්වා. ඇත්තට මේ භාවනා කරන්න යන්නේ කතාරලා ඉන්න එපායි. එන්නකොට ඇතෙක් ගෙබර මට ඥාන දහමල කියන උඹ මොකද්ද මිනිස්සු කෙරුවේ දැන් මේක අතහැරලා නෙවෙයි දැන් එනවට වැඩිය ගිනියන දේවල් තියෙනවා කිය. මොකද ස්වාමීන් වහන්සේ කෑ ගන්න එපා. තානාපති කාර්යාලේ කට්ටිය ගේවයි මට පුළුවන් හරිය මං ගෙනියනවා කියලා. තාම මේ කොළ ටික තියාන මම පරිස්සම් වෙනවා ඩිමයි පේපර්ස් වල ලියලා හැම වචනෙම ධර්මෙත් අලුත්, බුදුන් භාෂාවත් අලුත්, ඉංග්‍රීසිත් මත අලුත්, සිංහලත් අලුත් අහගෙන ඉන්නකොට මට තේරෙනවා මේක හැමදාම වෙන්නේ නැහැ. ඉස්සරහම වාඩි වෙනවා පොතක් ගන්නවා වැඩිම ලියනවා. ලියලා ලියලා ලියලා ලියලා ලියලා ලියලා දන්න දැන් මේකට සයිඩෝ කියන්න හදන්නේ මේක තමයි කියලා. ඉතින් ඒක නිසා අපෙන් මේ කරන්නේ ඒක අපි සාමාන්‍ය CD හදා බෙදලා දෙන එක. නැවත නැවත අහන්න එක ලැජ්ජ වෙන්න එපා. ඒක සරේ කාටවත් හිතින්නේ නැහැ. එහෙම ඉගෙනගත්ත හැම කෙනෙක්ම සුචිපුඩි වලින් තමයි ගිහිල්ලා තියෙන්නේ. සූසවනේ, චී චින්තනේ, පුපුච්චා, ලී ලේඛනේ. ලේඛනේ නැත්තම් ඔය මොකක්වත් හරියන්නේ නැහැ. ඒ නිසා නැවත නැවත ලියන්න මං කියන්නේ ඒකයි. නාකි වෙනකන් ඉන්න එපා. මොකද අත වෙවුලනවානේ ලියනකොට කේමානන්ද ස්වාමීන්සේ හරීම ලස්සන යකුරක් ලියන්න ගන්න මහන්සි අත් දෙකේ අල්ලගෙන වෙවුලේ ගාලා යන්නක් කියන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට අරගෙන ඒ ලියමනෙන් තමයි හිත වදින්නේ. ඒක නැතිලා ඒක ඒක නැතුව නිවන් දකින්න බෑ කියන එක නෙවෙයි මම කියන්නේ. මේ නිවන නෙවෙයි කාරණාවක් ඉගෙන ගන්න හැටි කාට හරි කියලා දෙන්න යනවනම් ඒකට වෙනමම ප්‍රයත්නයක් තියෙනවා. ඒ නිසා මේක ඒ අදාළ පැටි හුම්කන් දීමෙන් නැවත පිළියම් කරගන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඒක ප්‍රශ්නේ පමණයි. දැන් අපි විනාඩි 10ක් විතර අද වැඩිපුරත් අරගෙන තියෙනවා. ඒක නිසා අපි මෙතන පටන් විනාඩි 50ක පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. සක්මන් භාවනාවේ ඊට පස්සේ අපි තුනට රැස් වෙනව නැවත පරියංග භාවනාවකට ඒ නිසා සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒ ප්‍රකාශයත් එක්කම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.